සම්මා සම්බුද්දස්ස දැන් අද අපි සාකච්ඡා කරපු මේ උදේ ගාන්සලය විහිළු අහපු ප්‍රශ්න වලින් එකක් අදත් තියෙනවා ඉදිරිපත් කරලා තියෙන ඒ තැනට ඉදිරිපත් කරපු ප්‍රශ්න වලින් තවත් එකක් තමයි අද ඉදිරිපත් වෙන්නේ ඒතර දැන් මේ ඉතින් බලනකොට ඒ දේශනාවල් වල නැත්නම් විවරණ වල ප්‍රශ්න වල පේනවා මේ ඒ සාමාන්‍ය බුද්ධ දේශනාව දායත්ව වචන සමූහයක් අපට ඒකෙන් දෙකෙන් අහන්න සිද්ධ වෙනවා. ඒ වචන අපි නිරන්තරයෙන් පාවිච්චි කරලා අහලා පුරුදු නිසා ඒව අගය සමහර විට අපේ සිතිවිලි වලින් ඈත් වෙනවා. ඒක අර බොහෝ කොට අහලා අහලා ඒවායේ පිළිබඳව යම් කිසි අතිරණයක් අරගෙන දැන් ඒක පරණ වෙලා ඉන්නේ. නමුත් ඒ අපි දැනට අපේ සිද්දට සීන තීරණම ඒවට යොදන්න බෑ. බැරි ඒ අනුපාදු මහා රාගයක් සීනෝයේ තීරණ. විරෝධයේ දේවල් එක්තරා කොටස් වලින් සමානවලින් තමයි තේරුම් ගන්නේ. ඒක සම්පූර්ණ සම්පූර්ණත්වයක් තුලින් තේරුම් ගන්න ඒක නිසා අපිට සිද්ධ වෙලා තියෙන්නේ කාලයක් මම මේ ධර්මයේ එක්ක ජීවිත විශ්ව කරන කටලවලා ඒ දින්ගෙන් දින්ගේ අපි නොදන්නා කොට ජීවිතයට අතුරු කරගන්න අර කටලවාගෙනම ඉඳ වෙලා තියෙනවා. ඒක හොඳ සාක්ෂියක් තමයි දැන් මේ අද උදේ ගාමේ ඉලන්දාරිය උදේ කියන බ්‍රාහ්මණ ඉලන්දාරිය බුදුහාමුදුරන්ගේ නාම ප්‍රශ්නයක් මොකද්ද? හේතු සංයෝජන ලෝකේ එන්න අපි ගමු ඒක. හේතු සංයෝජන ලෝකේ. ඔය සංයෝජන શબ્දය අපි අහලා තියෙනවා. ඔය සංයෝජන શબ્දය අපි අහලා තියෙන්නේ සසරට වැටිච්ච පුද්ගලයා සසරේ ගමන් කිරීමට හිතත් එක්ක ක්‍රියා කරන එක්තරා ශක්ති ස්වરૂපයක් තරා ශක්ති රටාවක් තමයි මේ සංයෝජන කියලා අපි පාවිච්චි. අපි දැන් කියනවා. ඒ පිළිගැනීම ඒ අර්ථයේ වැරදි නෙවෙයි ඒක සම්පූර්ණයෙන් ඇත්ත. නමුත් අපි එක දවසයි ජීවිතේ නැරෙන්නේ. ජීවිතේ උපදින්නේ කරාසයි ජීවෙන් විගතයක උපදවවස්ථාවේ යනවා. ආයේ ඒ ආත්මෙත් එක දවසක්. ඒත් මේ සංයෝජන කියන වචනේ සංයෝජන කියන වචනේ ඔය ඔතෙන් ඉස්සරට සීමා වෙන්නේ කියලා අප අපි හිතාගත්තේ. දැන් මේ මරණය ගැන අහන්න නෙමෙයි මේ කවුරුත් කියන්නේ ඇවිල්ලා ජීවිතය ගැන ජීවිතේ කාලය අපට මේ සෑම එකටම මූණ පාන්න වෙලා තියෙන්නේ ජීවිතේ කාලය මරණ වේලාවේදී මරණය විතරයි අපි මූණ පාන්නේ නමුත් මේ කාටත් වුණා වෙලා තියෙන්නේ මේ ජීවිතේ කාලය තුලදී අපට මේ උසුරන්න බැරි ඍදුකත්ව පීඩන අමාරු ආදී අපේ ජීවිතයත් එක්ක වෙනවා ඉතින් හැටි සාහෘදව දේවල් නැතුව ජීවත් වෙන ආශාව අපකාතුල තියෙනවා. ඒ වගේම අයින් වෙන්න කොහොමද? ඒවත් නැතුව ජීවත් වෙන්න බැයිද? එහෙම පුළුවන් නම් ඒ කොහොමද ජීවත්? ඒ කොහොමද ක්‍රමය? මේක දැනගන්න දැනෙන්නේ කවුරුත් කියන්නේ මැරෙන්න කයි ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒක වෙලාවට මැරෙන්න. එතකොට දැන් මේ සංයෝජන කියන શબ્දය ඉතින් කියනවා ඔය කියන අර ප්‍රශ්නෙට පිළිතුරු. මොනවද කියන්නේ? මේ සංයෝජන කියලා කිව්වම යෙදුමක් ඒ යම්කිසි ස්වરૂපයක් ඇතුලේ යෙදීමකට යෙදීමකට කියනවා සකස් වීමකට කියනවා සංයෝජන කියනවා. එතකොට දැන් අපි අර කලින් අපි හිතාගෙන ඉන්න ඒ අර්ථය එක අපි ඉස්සෙල්ලා එක තේරුම් කරගන්න. මේ සංයෝජන කියන්නේ මොකක්ද? සංයෝජන කියන්නේ දැන් යම් කිසි බුද්ධලේ ආ මේ ලෝක ජීවත් වෙලා ඒ ජීවිතන කාලය තුල එයා යම් කිසි කුසල අකුසල කර්මයන් කරනවා. ඒ කුසල අකුසල කර්මයන් කරන කාලය තුල එයාගේ ජීවිතය තුල ඒ කුසල අකුසල කර්මයන් බලය සංපත් වීමේ හැකියාව ජීවිතය තුල තියෙනවා. ඒ වගේම කලින් කිව්වා. ඊළඟට මේ මරණාසන්න අවස්ථාවේදී ඒ අපේ ගොඩ වෙලා තියෙන කුසල අකුසල ශක්තිය කුසල අකුසල ශක්තිය ඒ එක ඒකකයක් වෙලා ඒකකයක් වශයෙන් ඔක්කොම සම්මිශ්‍රණයකින් ඒකේ අර මිශ්‍රණය යම් ප්‍රතිස්වරූපයක් දෙයක ඇතිවත් වෙලා තියෙන ඊට අනුව තැනට ඒකට සමාන සත්‍යයක් ගන්න පුළුවන් ස්ථානයේ මේ ක්‍රියාකාරීත්වය පටන් ගන්න එකයි සංයෝජන කියන්නේ. ඒකේ සංයෝජන සත්‍ය විදහා නිර්මාණය කරන්නේ සකස් කරන්න කෑලි 10ක් වෙන් කරලා තියෙනවා. ඔය කෑලි 10 තමයි ඔය සංයෝජන සංවිධානය හැදෙන්නේ. මොකද්ද? සක්කාය විචිකිච්ඡා සීලපත පරමා. ඒ දුක් දෙන සකස් වීම සකස් කරනකොට ඉතාලම අමාරු. ඒ සක්කාය විචිකිච්ඡා සීලපත පරමාස කියන තුන මානසික වශයෙන් ක්‍රියා කරනකොට අර දුක් සහිත අයිතිවාසිකම් නිර්මාණය වෙනවා ජීවිතය සංවිධානය. ඒකට කාමරාග ව්‍යාපාද රූප රාග රූප රාග මානිද්දත් අවිද්‍යාවේක සංසාරේ සත්‍ය දිගින් දිගට උත්පත්ති කිරීමට ඉපදීමට කියන ශක්තිය හදන කොටස් තමයි කොටස් හත් තමයි අර්ථය. එතකොට කොටස් 10. ඒත් දැන් ඔය කියන සත්‍යය විචිකිච්ඡා කියලා පරම. කාම රාගය ආපාදෝ කියන මේ රූප රාග රූප රාග මානු දත්තවිත. කියන එක මේ මැද වෙලාවට අදිනකක් නෙමෙයි. ඒක මේ දැන් අපිට හැම වචනයක් පාසාන හැම පිටිවිල්ලක් පාසාන හැම ක්‍රියාවක් පාසාන ඔය කියන සංයෝජන 10යි. අපේ වැඩ කරලා යම් අවස්ථාවක දුකක් විඳිනවා නම් ඒ සංයෝජන 10යි මූලික තුන නිසායි මූලික තුන සංයෝජන තුන නිසා දුක් වෙනවා. ඒකේ පැවැත්ම පැවැත්ම කියන්නේ තමයි අනිත් හරිය ඉඳලා. ඒක දැන් අපි දුක් නිර්වස්ති ගැන අපි කතා සමාජ තත්ත්වය නිසා අපේ බුද්ධ විදිහට දුර්වලකම් නිසා අපට ඇතුළට වැටෙන්නේ වැටෙන යමියාව සම්බන්ධකම් නිසා මොන එකකින් හරි මේකින් නිරවුල් වෙන්නේ නිදහස් කරගැනීමට මේකේ ජීවීමට අපිට දැන් දෙන්නලා තියෙනවා සංයෝජන තුනක්. අපි දැන් නිරුත්තරගත්ත සංයෝජන තුනක්. සක්කාය දිට්ඨි විචාර කියලා පරාමර්ශ කියන මේ තුන තමයි දුක් දෙන්නේ කියන්නේ. නේද? මේ මෙතනම මේ හේතු සංයෝජන ලෝකයේ කියන මේ පද මේ වාක්‍යයේ ලෝක શબ્දයේ විස්තරද නිරන්තරයෙන් පෙරලි පෙරලි පෙරලි පෙරලි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන එක තමයි මේ ලෝක කියලා කියන්නේ. මේ පෙරලි පෙරලි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන මේ ක්‍රියාව ඇතුලේ තමයි මේ අපි කියන විඳින දුක් හරදර පීඩාවල් අමාරුකම් කොහොම ඒ දැක්කේ කවුද? ඒක විඳක් නැද්දගුණා කියන දැන් කෙලෙස් දිහා බලුවම බලනකොට මිනිහා මූල පුපුර හැගෙන හරි අර ගුරුස්වාමි මූලම දාගෙන මට බැලුවේ නැති එළවලු. රූප හැටි ඒ වෙලාවේ අර මම නිකන් මෙහෙම එහෙම හැරිලා බලනවත් එක්කම එයාගේ මූණේ අර කිව් විලාසෙ කියනකොටම මට සෑහෙන කේජයක්. එතන ඉඳගෙන මෙතන මම බොහොම අමාරුයි මේක දේශනා කරනවා තාමකට හොරවන්නක් වෙනවා කියලා මට ඒක කේජයක්. ඒ කේජේ මොකක්ද? කේජේ ඒ වෙලාවේ මම කිව්වේ ඒක. කේජේ කියලා මම දන්නේ ඒ කියන්නේ දුක් විඳින ලකුණක්. දුක් විඳීම හැර කේන්ද්‍රයද වෙන මොනම දෙයක් නැහැ. කියන්නේ දුක්ඛී වේවි ලක්ෂණ ටිකක් පහල වෙනවා ඒ මිනින් පටකට ගන්න නිමු මතුවේ අන්න දැන් යා යන දුක්ඛී නිර්බව අර වටා පිටාවේ ඉන්න එක්කනට ඉන්න අය කියනවා ආම්ලෝ හිතනාවක් නාමයි දැන් මේක දැන් මේක වේදනාවක් ඉවරයි ඉවරයි දැන් දැන් ඉතින් වේදනාව ගන්න ගොඩ මේ වේවුල කියලා නිකන් අර අනිත් පැයට පේනවා මම දුක් විඳින හැටි හොල් වෙනවා අනිත් පැයට නෝ අරය දිහා විතර විතර ඒකත් බැහැරියන් මා කරනවා මේ මොනවද මේ ඔක්කොම දුස්ති ලක්ෂණ සුබලගන්න බැරුව කරන දේවල් මොකද්ද මුලගන්න බැරි සංයෝජන තුනක් ආයිත් විකිච්ඡා සීලපත පරමාංශ කියන තුන මුලගන්න බැරුව මේ නිමිර වදින මොකද්ද මේ තුනේ වෙන්න අර මේ මූලිකව දැක්ක හැටි සක්කාය දිට්ඨිය කියලා කියේ මොකද්ද මම දන්නේ නැහැ එයාගේ මූණෙන් මට නරකයි. එයාගේ මූණේ මොන විලාසයක් තිබුණත් හැඩයක් තිබුණත් ගුණ නොපුරු රූපයක් තිබුණත් මට ඒක දුක් වෙන්නේ නැහැ. සක්කායයි මම ඒක දිහා බලන හිතන හැටියට මට දුක් වෙනවා. කියලා මම දන්නේ. සක්කාය දික්ටි කිව්වොත් ඉතින් මට ඒක නොදන්න නිසා ආ මගේ හිත වැටෙන වෙනකට මොකක්ද සීලපදම රාමන. මොකද මේ අයගේ බාහිර උදව් ඇතුළේ මම සැප විඳීමේ අනිත්‍යයේ සහයෝගයේ උදව්ව ඒ වස්තු ආශ්‍රිතව සැප විඳීමේ ඕනකම මගලම කිසිය පසලපා. රාම කියලා සීල පරාමාස කියන්නේ ඕකයි. එක එක වෘතවල එක එක හික්මීම් වලින් මම බාහිර ලෝකයෙන් උදව් කරගෙන සැප විඳින්න හදන්නේ. ඉතින් ඒක නිසා නේද මට කේන්තිගේ ආගේ මූල මට ඕන විදිහට නැති නිසා කේන්ති. ඒ මූල කොහොමද විදිහට තියාගන්නේ? ඕන මුලාන වරස් මොනක් දැනෙන්නේ මට කමක් නැහැ. ඒක එයාට යාත් අයිතිදී. නෝ මට ඒ මූල මට ඕන විදිහට තියෙන්න ඕන. හොඳට සමාස්තම් බලන මාධ්‍ය බලන බොහොම කාර්මිකව උදවත් පාස් කරන බොහොම යටත් මං හිතන්නේ ඒක ඔක්කොම ඒ මනුස්සයන්ගේ එකක් අඳුනොත් ඒ ඒ පොටට ගියා. එතනින් ලීකුණා. එන්න සුළු බයිනවා. මොකද උනේ? අර බාහිර සම්බන්ධය මගේ සැපේ හේතු කරගන්න උදව් කරනවා. නිසා මම දැනගත්තේ නෑ මගේ ඉතින් හිතිවිල්ල ක්‍රමය වෙන්නේ කියලා මට දුක් ලැබෙනවා. ඒක සත්‍යයි විච්චේ කියයි වැරදි වැරදි සොතිය ක්‍රියාව පිළිබඳව සමාදේකින් ගත හැකි වැරදි කියන එකයි සත්‍යයි සොතිය ක්‍රියාව. තමන් විසින් කරන ක්‍රියාව හරියට ඒ ගැන මේ විසි විවරණය දෙක දන්නකි තමයි සත්‍යයි. ඒක මම දැනගත්තා. මම බලනවා යාගේ මූල දැන් බලක් හැඩයක් තියෙනවා තමයි නෑ ඒක යාගේ අනේ කොයි මූණ හරි අහම කියන්නේ මේ මේක අහලා හොඳට යහපතක් වේවා කියලා හිතනකොට මට සතුටුයි. අර යාගේ වරස් මූණ මට මේ ඔන්න ඕක ක්‍රියාත්මක වෙන නිසා කිසි කෙනෙකුට කියන්න බෑ මම සැප විඳීද මේ බලන බැල්මේ අහන ඇවිත් මේ ශබ්ද සැප විඳීද දුක් විඳීද කියන්න බෑ. ඒකයි විචිකිච්ඡාව කියන්නේ. සත්‍යජිත විචිකිච්ඡා කියලා අපිට පරමාර්ථ කියලා තුනක් තියෙනවා. එතකොට විචිකිච්ඡාව කියන්නේ මොකද? මට කිසි දෙයක් විශ්වාසයෙන් බලන්න බෑ. ඇයි මම දන්නේ නැහැ. මේක පිළිඳ හම්බෙයිද? සමත් වෙන්නේ. ඒක අහන්න බෑ. අහනවා. අහන්නේ සැකයක් උද එයා නරක වචනයක් කිව්වොත් නරක වේද? හොඳ කිව්වොත් ඒකට අනිත් පැත්තෙන් ආලෝකිත කරන කිවිස් හොඳයි. ඒක නිසා හැම වෙලාවෙම අපේ ජීවිතයේ පිළිබඳව සැකේ නොදී. සැකේ මොකද? දුකින් දුකින් දුකින් නෙවෙයිද සැපේ නෙවෙයිද? අපි යන අපිට කිසි විශ්වාසයක්. දැන් මේක ප්‍රයෝග කරගන්නයි මේ මොස්කන්නේ මේක ඉස්සරහට දැන්. අනේ ඊළඟට හනවා ඒ සිසිපස්ස විවරණ වෙයි කියන ඔය කියන ඔය අද සංයෝජන ශක්තිය සංවිධානය කරන්නේ මොකකින්ද? මොකක්ද ඔකට මුල් සුදු දෙන්නේ? දැන් මේ ජීවිත වෙන්නේ අපේ ජීවිතේ වැහිලා තියෙන කියන වගේ රැස්මක් කරන්නේ. දැන් මේ ළඟානේ අහන ප්‍රශ්න. ඒ අහන්නේ මොකද්ද? මොන මූලික සිතිවිලි ක්‍රමයේද? ඔය කියන දුස්සහිත හැදින් ජීවිතේ දෙන්න මොකද්ද මුල්ලේ මේ තනත් කියන්නේ ලොකු අර්ථ යටපත් වෙච්ච රහසක් කොනක් අල්ලලා ඇදපු ස්වරූපයක් ඉදිකේ අනිත් එකම කිසත් විපහාසය නිබ්බාන විදිහට මේ මොකක් සම්පූර්ණයෙන් අයින් කරාමද මොකක් සම්පූර්ණයෙන් අයින් කරාමද ඒ පුද්ගලයා නිවුණා කියලා කතා කරනවා ඒකයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට මෙන්න බුදුන් වහන්සේ ඒක පිළිතුරු දුන්නා. දුන්නා මේ. නන්දි නන්දි සංයෝජන දෝෂේ විතක්කස්ස විවාරණ දැන් වෙන්නේ ඒකේ රටාව ඒකේ ක්‍රියාකාරී ස්වરૂපය බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න ගොයියෝ ඔය කියන දුක්ඛයි සයිවාසිකම එක්ක සංයෝජන වෙන්නේ. ඒකෙන් දැන් අපි ගන්නවා නැවත දුක්ඛයි සයිවාසිකම සංයෝජන වීම අපි අර <coughs> එක උදාහරණයක් දෙන්නවා. මනිස්සාහ උපදින තත්ත්වයේ ඉඳලා. ඒක දැන් මෙතෙන්දී අපි දෙවෙනිම අපි දෙන්නවා කෙනෙකුගේ මූණක් නරක් කළා අනිත් එක්කෙනාට මේ දිවිය හැටි ඔය මොකද්ද ඔය මොනවද කියන්නේ සංයෝජන කියලා කියන්නේ. අපි හැම වෙලේම දුකත් එක්ක අපේ සිතිවිලි යොදා ගන්නවා දුක් ලැබෙන සංඥාව එක්ක. අපි කියවා සංයෝජන කියලා. අපි හැම වෙලේම දුක සංයෝ සංවිධාන කරන සංසකස් කරන හැඟීමක් එක්කයි මේ අපි සෑම දෙයක්ම සිතිවිල්ලක් ඉදිරිපත් කරන්නේ. ඒ මොකද්ද අපි නැවත ගත්තොත් අර අර පුද්ගලයන් මුණත් එක්ක තිබිච්ච ස්වરૂපය එක්ක අපි ඉදිරිපත් කලේ මොකද්ද මට අයිති නැති වැඩක් යාට කියලා කරවන්න මොකද්ද ඔය මූණ හදාගන්න මම ඔවත් ඒ කියන්න පුළුවන් කිසිම අයිතිවක් මට නැහැ මොකද එයා මගේ නෙවෙයි ඒ මූණ මගේ නෙවෙයි එයාව හැදීමම නෙමෙයි, ස්පර්ශ කිරීමම නෙමෙයි, එයාව නඩත්තු කරගෙන ඉදිරියට ගෙන යාමම නෙමෙයි, එයාව ආවිශේෂයෙන්ම. මේ ඔක්කොමටයි. නමුත් ඒ කිසිවක්මටයි නැතුව අපි ආගෙන අර බලාපොරොත්තු වෙනවා එක සම්පූර්ණ. දැන් විවිධ සිද්ධාර්ථක නැහැ. ඒක වැදගත් ලෝකේ ශිෂ්ට මේ දැන් සීලාචාරය පිළිගන්නේ නැහැ. ඒ තරම් කිසිම අයිතිවාසිකමක් නැතුව මොන විදියටද සම්සේ බලාපොරොත්තු වෙන්නේ ආගේ අර කොටස කියලා එහෙම සුසුත් ගන්න බව කවුරුත් පිළිගන්න. ඒක සිතේ කියන හැටමරිය නෑ. අර ඉස්සරහ කියන බලාපොරොත්තු වෙන මට සුසු නෑ. නමුත් සංයෝජන කියන හද ඒ භූමියේ තියෙන හැඩය අල්ලගෙන මම මෙතන සක්කාය හිරබ්බ පරාමාසය විචිකිච්ඡාව කියන මේ තුන සිතෙන් වැඩ කරවන්න පටන් ගන්නත් මූණ දිහා බලන්න. මොකද ඒ මූණ විරූපී හැඩයක් වෙනවා නම් ඒ ද්විරූපී හැඩය හොඳ නෑ කියන හිතන්නයි මම ඉදිරිපත් කළේ ඒක සමාධි නොදන්නා කමේටි සක්කායේ වැරදි හිමි ඒකෙන් දැන් ඔතන සක්කාය විච්‍ය ධර්ම විච්‍ය කරන්නේ කොහොමද ඒ මූල නමේ කියන්නේ මොන වරකම කුඩෝක ඔය විදිහට මූණ හදා ඉන්නවා දන්නේ සමහර විට ඔය මූණ පුරුදු වෙනවා හදනවා මොකක් හෝ යාදුවන් තමයි මට ඒක ඉක්මනට එනිසා ඒ මනුෂ්‍යයෙක් ආශ්‍රය කරන ඇරමට මුඩ හදන්න කිසිම යුතුකමක් නැහැ කියලා ගත්තා ඇති සක්කාය විච්ඡා විච්ඡේ දැනෙන. එතන සක්කාය සම්මා විච්ඡේ කියන හරි සිතිල්ල අනිකෝ. ඒ සිතිල්ල හිතේ එතන මේ ලෝක කතාවක් තියෙනවා. මොකද මේ ලෝක කතාවෙන් වෙන්නේ? Tamange හිත මොකටද පෙරලෙන්නේ? පෙරලෙන අවස්ථාවයි ලෝක කියලා කියන්නේ හැම වෙලෙම පෙරලියක්. يعني ලෝක කියන කතාවක්. හරි. ඒ ඒ ඒ පිට කොයි අතකටද පෙරලෙන්නේ? මේ දිහා බලන්න, શબ્දයක් අහන්න, යමක් අත ගන්න, නැත්නම් තමයි යමක් අහන්න. මේ මොන හේතුද පිට පෙරලෙන්නේ? ප්‍රපස්සත්කට අපි පෙරලෙන කල්පනා කරන්න පෙරලෙන අය. ඒකේ පෙරලෙන හැම පැත්තටම අපි හැම පැත්තෙම අපි දුකක් නොවිඳ සපක් කියන්නේ කොහොමද? ඒ ඒ කොටස මෙන්න මෙහෙම කිව්වා. හිතක් රක්ෂ හිවා දේව ඒ විතක්කය මෙතන අස්කලේ කියනවා අස්කරණ කියන්නේ කාලයට යෙදී ඉති විතක්කය කාලයට කාලයට යෙදී මේ විතක්කය කියන්නේ විතක්කය කියන්නේ අපේ සිතිවිලි වල සිතක් පහළ වීමේදී ඒ හිත යම එක්කයි යම අදහසක් එක්කයි සිත පහළ විතක්කය කියලා කිව්වේ අදහසක් එක්ක සිත පහළ වීම. විතක්කය නැතුව සිත පහළ වෙන්නේ නැහැ. ඔය හැම සිතක් එක්කම විතක්කය වැඩ කරනවා. විතක්කය වැඩ නොකර සිත පහළ වෙන්නේ නැහැ. ඒ මොකද හැම සිතකම අදහස නැතුව ටිකක් පහරයි ඔය අදහසයි ඒක. එතකොට මෙතන දෙන්නේ මෙතන අපේ ඔය අදහස කියන එක පැටි දෙකක් හැදෙනවා. ඕන කමින් ගන්න අදහසයි නිර්හයාසේ එක්කන අදහසයි කියලා ඔය විදස්සේ විදස්සේ කොටස් දෙකකින් අපි ඔය විචක්කය පාවිච්චි ගන්න අවශ්‍යයි. ඉස්සෙල්ලාම විචක්කය විචක්කය නිර්හයාසේ වෙනවා. ඒ කොහොමද එන්නේ? දැන් මෙහෙම මම මේ පැත්ත බලාගෙන මේ කාරණා කියනකොට මේ මහත්තයා නිකන් අමුතු කාලේ ඉඳලා මම නිකාම මේ පැත්තට හැරෙනවා මොකද මේ මොකක්ද මේ කොහොමද හැරුනේ අර මගේ සිතේ ඒ සැකසයිතු දේ පරීක්ෂා කිරීමේ පුරුව ඒක නිසා මේ මොකද්ද කියලා බලන්න මම හැරුනේ විසක්කය සිදුනාට පස්සේ ඒ මොකක්ද ඡායාව කියලා එයා හැරෙනවා එයා දඟලනවා කියන්නේ දැඟලිලි දැඟලිලි ක්‍රියා ස්වરૂපේ එක මගේ පිට එක ආසුලි නිසා හැරෙනවා අන්න ඒකයි විතක්කේ කියන්නේ එතකොට අර નિરાයාසයෙන් සිද්ධ වෙන ඇති වෙන විචක්කයයි අපි යොදා ගන්න විචක්කය මොකක්ද ඊළඟට මම බලන්න පටන් ගන්නවා මේ මොකද ඒවා කළේ එයා මොකටද එහෙම හිතන්නේ එයා මොකද එහෙම කරන්නේ ඇයි එහෙම ගන්න තියෙන්නේ ආදි වශයෙන් ඔය හිත ඇතුළට ඇතුළු කරන තවත් අලුත් වර්ගයේ අදහස් ගණනාවක් ඇති ඒකෝනි මේ අදහස් ගණනාව එක ඒ නිමිත්ත ආශ්‍රය කරන අතර අපිට වෙන්නේ මොකද්ද අපි කරන්නේ අපි ඒ අදහස් එක්ක දුක්ති දුක්ති නේද පීඩා සිදු කැක්කුම් අමාරුක ඕකයි මේ මොකක් නිසාද බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනයට අපි මේව ගෞරවය දක්වලා පිළිගත්තේ නිසා මොකද බුදුහාමුදුරුවෝ කිව්වා අනිත්‍යයි දුක්ඛය නයි කියලා අද තුලකින් ලෝක විවරණය උන්වහන්සේ හොඳයි දුක්ඛ නාම පද දෙක අපි දැක්කේ අනිත්‍ය කියන්නේ මොකද ස්ථිර නෑ කියන එක නම් පිළියම් තියෙන්නේ. ඒක හැරෙම මුලින්ම කිව්වේ මේ වගේ පදාර්ථයේ තියෙන ඒක කොටස් තවත් අපි වට එක්කාස් කරගන්න තියෙනවා ඒක නිසා සම්පූර්ණයි කියලා අපි කියනවා. ඒකෙදි මුලින්ම ඔව්. මොකද්ද? අනිත්‍යයි කියලා කියන්නේ අනිත්‍යයි කියන එක. ඒකට අනිත්‍යයි කියන්නේ එක විදිහකට පවතින්නේ නැහැ කියන අර්ථය තමයි බොහෝ විතරන්නේ. එක විදිහකට පවතින්නේ. එක විදිහකට පවතින්නේ නැති එකයි දුක්ඛය කියන එක. දුක්ඛ කියන එකට අයිති එක විදිහට නෑ ඒක දූෂණය වෙවි ඒක එකකට නෑ අනිත් කියන්නේ මොකක්ද කිසි විශ්වාසයක් නැහැ විශ්වාසයක් තමයි කියන්නේ කිසිම කර්මයක් නෙවෙයි නිත්‍ය සිටි නිත්‍ය සිටිවිල්ල නිත්‍ය ඉනපද නිත්‍ය මොකක් කරන්නේ හිතන්න බෑ හිතුවොත් වැරදි බොත් ඒකට මම කියන්නේ ඒ මොකක්ද ඒ දැන් මම දැන් මෙතෙන් ආවා මම දන්නේ විකට එනකම් මේ ස්පීකර් එකේ මොන මොන අනිපාත දෙනවද බලනකොට ස්පීකර් දාලා මම මොකද කියන්නේ ඒක මම වේලපෙන් ආවා මේ ස්පීකර් දාලා තමයි කිව්වා සබ්දේ කතා කරනවා මම කියලා ආවන මම දුකේ ඒ මොකද මට මේක ගැන විනෝණය ගන්න බෑ බැරි ස්පීකර් දාපේ කැඩිලා මොනවද කියලා කියන්නේ බෑ සත්තරෙන් සත්තරේ ඉස්සරහට මොන ස්වරූපයක්ද කියලා නැහැ ඒ ක්ෂණයෙන් ඉස්සර ඉස්සරහට මොකක්ද යනවා කියන්නේ මට දැන් මේ ඇවිල්ලේ දැන් දැක්කමද නවතිද දැන් දැක්කමද මට කියන්න බෑ මගේ බෙල්ල කොයි පැත්තට දැන් හැරෙයි හැරෙන්න කොහේ දැන් මට කියන්න මොන කාලේ වචන මොකද කියන්නේ ඊට පස්සේ ඒක නිසා කිසිවක් ගැන කිසිම විශ්වාසදායක තීරණයක් ගන්න බැරි එක තමයි සුද්ධ වශයෙන් ගන්නන්නේ කිසිවක් කෙරේ නිගමනයක් ඇති ඉදිරිපත් වෙන්නේ පිළිගමනයක් ගන්න වෙන පිළිපත් වෙන්න බෑ කියන්නේ අපිට ගන්න පුළුවන් අවශ්‍යම තියෙනවා හිතන්න පුළුවන් මුල් ලෝකේ අන්තිම උත්තරාර්ධය දක්වා හිතන්න පුළුවන් දක්ෂිණාර්ධය දක්වා හිතන්න පුළුවන් බොරු ඔක්කොම ඒක ඒ වෙනවද වෙන දේවල් කියන්න බෑ ඒ වෙන දේවල් කියන්න බෑ බැරි මොන අපිට දෙන්නේ ඒක නිසා අනිත් අනිත් පැය කියලා කිව්වේ ස්ථිර නැහැ කිසිම දෙයක් කිසිම දෙයක් මේ විදියට වේවි මේ විදියට කරන්න පුළුවන් මේ විදිහේ සත්‍යය සදා කරගන්න පුළුවන් මේ ඒ නිගමනයක් දෙන්න බෑ උත්සාහ කරලා කමන්නේ උත්සාහ කරලා කමක් නැහැ ඒ මොකද සීහා ජීවත් වෙනකන් ඒ නරක පරිදීන වෙන්නේ ඉන්නේ පුළුවන් තරම් අබගගහ දැන් වේග බඳින්නේ ගැන වතුර උඹට අන්නේ විදිහට පුළුවන් තරම් වේග බඳවල වතුර ගත්තා නම් නමුත් මුල්ලාගේ වේදිකයි කොහෙන් ගලේ වතුර වහින්න තුයියෝ හේල්ලෙන් වැඩක් නැහැ. මේවත් සත්‍ය නිසා ඒවා කරමි ලැබිච්ච දේ පිළිගන්නවා. ලැබිච්ච දේ පිළිගැනීම පමණයි මේ අනිත්‍ය ධර්මයේ. ඉන්නේ අනිත්‍ය ධර්මයක්. කොද්දන්නේ වෙන බාහිරියාවේ ස්වාමි පුරුෂයා ගැන නෑදෑයගෙන ඉස්සරහගෙන වේදිකයි. දැන් මේ ඉන්න අය ගැන මට මොකද හිතන්න බෑ. බැරි හිතන්න පුළුවන් අවසර දීනවා නිතිවිලි පහළ වෙයි ඒ ඔක්කොම ආහාර හිතවිලි සාර්ථක ස්වරූපයක් නේ. ඒකට දැන් මේ අපි විතක්කයන් ගැන කතා කරන්නේ. අනිත්‍යද ආවේ මොකක් නිසාද? අනිත්‍යද ආවේ අපි අර උත්සාහයෙන් ගන්න විතක්කේ. විතක්කේ වල අදහස ඇතුළු කරන්නේ. නමස්කාර නැත්නම් දුක් කියන්නේ. හොඳයි අපි ඔක ඇත්තද කියනවා. මේ යන්තරමක් යොමුකින් නම් දැන් විඳිනවා නම් අදත් විඳිනවා නම් මේ දැනුත් විඳිනවා නම් කොයි විදිහට ඉතල මොකද්ද ඔය සිතුවිලි සිතුවිලි හදනවා මොකද්ද ඒකේ සම්පූර්ණ වරේ මොකද්ද අනාගත අනාගතයේ ඉස්කයි අපි ඉන්නේ වර්තමානයේ ඉන්නේ නෑ වර්තමානයේ භවිෂ්‍යයේ ඒක දුක් විඳින වෙනවක් නෑ මේ දුක් විඳින මොකද්ද අනාගතය අපි රට ගැන විඳිනවා නේද නෑ නෙවෙයි කියලා විඳිනවා ඒ අනාගතයේ ඉස්සරහ සොරෙන්තර අනිත්‍යයි කියන්නේ මොකද? අනාගතය. හිතන්නේ කිසිම නෝකලා අපි කිසිම බෑ කියලා. ඒ දැන් සිතුවිලි දෙයක් හිතන්න බෑ. මොකක් හරි එකක් හිතලා ඉතින් කාලේ ගත කරන්න පුළුවන්. සිතුවිලි දෙයක් හිතන්න. ඒකවල අපි හිතන්නේ මොකක්ද? බොරුවක් බොරුවක් අත්කලේ දුක කියන එක පිළිනවට එකක්. බොරුවක්. ඇයි බොරුවක් කියන්නේ? ඇත්තක් හිතන්නේ. ඒක දැන් අපි හිතුවොත් දැන් ඔකේ කවුල් බෙල්ලම දෙන්නේ. හරි මුතල එළු ඉන්නවා. මෙතන තමයි ගන්නේ දැන් ආ වීදුව කරත් කලින්. ඉතින් මම පුළුවන් නම් කියලා මෙහෙම ගන්න මෙහෙම කරගෙන අවුලක් කරලා. හොඳයි. ඒ දැන් බුදුහාමුදුරුවෝ වදාලා මේ ලාභ කීරේ මොන විදිහේ ජීවිතයක් ගත කරන්නේ ඔබ දැන් ඔය මොකද කියලා හිතපන් ආ ඒ ඒ දේවල් එතන ඉවරයි. දාර්ශනික දිත්තේ දිත්තමත් මුතේ මුතමත් කියලා උන්නත් වදාළේ දාර්ශනිකයේ ඔය කියන ලෝක ගැන හිත සිතන්නේ. ඇසෙන බව ඔබ දන්නවා ඇසෙන කියන ඔබ දැනගන්න. ඔබට අසන්න ඕනේ කියලා ලෝකී තමයි. ඔබට පේනවා එල්ල බව දැනගන්න. ඇත්තට මොකක්ද කියන එක හොඳට නැහැ. නමුත් මට බලන්න ඕන අහවල් එකයි කියන්නේ. හොඳ පොඩි. බා බුතරයි. ඒ වගේම ස්පර්ශය ගැන විතරක් හරි. ඉතින් ඒක මම කියන්නේ මේ. අදාවට ඒ මොකක්ද ඉදිරියේ මේ දැනෙන්නේ මේ අදහස අස්තර බැරි දුක් විඳින්නේ නැහැ. සමහර වෙලාවල් මෙතන දෙන්න පුළුවන් බැරි. ඒක දෙකෙන් වෙන්නේ කාට? කන්න දෙන්න පුළුවන්. ඒවා කොහොමද අතිරේක ඒවා කොහොමද තියෙන්නේ? දුක් නොවෙන්න පුළුවන් මොකෙන්ද අර ක්‍රමයක. කොහොමද මොනවද දන්නේ? මම හිතන්නේ දන්නේ නැහැ. ඒකේ වෙනවා ඉදිරිපත් දෙන්නේ විතර මම පිළිගන්නවා. අර ඇවිලම එයා දුන්නුනේ කියලා මම දන්නවා. ඒක මම කරා. අර යන් කුබරන්නේ මම දන්නවා කුබරන්නේ කියලා ඉන්නේ මම ඒක හොයන්නේ. අන්න හැම එකක්ම මේ අවස්ථාවට බාර දෙනකොට සිතේ නිවැරදි තත්ත්වය සම්මානීය ඒ ඒ ඒ ඒ අවස්ථාවට හඳුනා ගැනීමේ ශක්තියක් ලැබෙනවා